你的抗良。 ප්‍රදේශ රටා ගැනීමට අපි සූදානම් වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් PTV අනුග්‍රහයෙන් අදත් ලෙස් ජේම්ස් පීරිස් මහත්මයා පිළිබඳ පසුගිය දවස්වලත් වැඩියෙන් කතා බහ කතා කළා මේ පිළිබඳ අදත් කතා කරනවා ඔහු සමග සිනමා ගමනේ යෙදුණු පුද්ගලයෙක් තමයි ප්‍රෙන්සර් කේමදාසයන් කේමදාසයන් ඔහුගේ සිනමා නිර්මාණ වලට සිය මූරු සංගීතය දානය කළා අද ප්‍රදේශ රටා ප්‍රෙන්සර් කේමදාසයන් යලි කියවීම පිළිබඳවයි පිටරටින් වාහන ගෙන්වන එක හරියට තරඟකාරී බිස්නස් එකක්. ඒ නිසා අපිට හැමතිස්සෙම තොරතුරු දැනගන්න වෙනවා. අජිත්, දැන්ම ජපානයේ කෝල් කරලා අලුත්ම මොඩල්ස් ටික චෙක් කරන්න. ඕකේ සර්. මේ විදිහට ගන්න හැම IDD කෝල් එකක්ම කිසිම බාධාවක් නැති බොහොම පැහැදිලි කෝල් එකක් ඕනේ. ඒ වගේම ලාභදායී වෙන්නත් ඕනේ. ඒක හින්දා මම SLT ෆෝන් එකකින්ම IDD කෝල් එකක් ගන්න. ආ, තව එකක්. මේ බිස්නස් එකේ හැටියට ඔෆිස් එකේ විතරක් නෙමෙයි. ගෙදරදීත් IDD කෝල් ගන්න වෙනවා. ඒත් දැන් හැම ගෙදරම SLT ෆෝන් එකකින් IDD කෝල් ගන්න පුළුවන් නිසා කිසිම ගැටලුවක් නැහැ. SLT IDD e. සීමා මායිම් නැති ව්‍යාපාරික සමග සිතා ගං ගං ගං ගං ගං ගං ගාරිස ගාරිස ගං ගං විශ්වයේ රටා කලාවට නැගූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා ගී පද රටා ස්වර රටා යනි කියවන ස්වදේශීය රටා පැමිණෙන සුදේශීය සෙවීම සිනසුරාදා පෙරවරු 10ට සුදේශීය රටා සරල ගීතයේ සිට සන්දුවනි ඔපෙරාවෙනි මහා සංගීත ආඛ්‍යාන තුළින් ඔහු ආ ගමන් මගේ උපයාගත් ධනය ඔහු සමාජගත කළා. ප්‍රේමසිරි කේමදාස නම් වූ අද්විතීය සංගීතවේදියා පරේෂණ පිපාසෙන් කල්ගෙවූ ගවේෂකයා ඔබටත් මටත් ඉහෙරින් සිට සමාජයේ කියවූ නාට්‍යවේදියා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසේවත් මාස්ටර් අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන සිංහල ස්වදේශීය සේවය ඔබට ඇතුළෙන් කරයි ස්වදේශීය වටා අද මාස්ටර් යලි කියනවා මහත්මයා දැන් නිර්මාණකරු එකතු වුණාම දැන් අධ්‍යක්ෂකවරයාට සංගීතඥයෙකුන් ලැබෙන උත්තේජය. ඒගොල්ලෝ සංගීතඥයෙක්ට අධ්‍යක්ෂකවරයාගෙන් උත්තේජය ලැබිය හැකියි. ඔබ වඩාත් නිර්මාණකරුවෙක් විදිහට ඕ නිර්මාණ වලට මාස්ටර්ත් එක්ක වැඩ කළ නිර්මාණකරුවෙක් විදිහට ඔබේ නිර්මාණයන් වඩාත් හොඳ නිර්මාණ බවට පත් කිරීම උදෙසා, ඒ කියන්නේ ඔබ තෘප්තිමත් වන නිර්මාණ බවට පත් කිරීම උදෙසා මාස්ටර්ගෙන් ලැබෙන උත්තේජය ඔබ තවත් සංගීතඥයෙකු සරකලා තිබෙනවා. තවත් ඇත්තට වැඩ කළ තිබෙනවා. ඔබ කොහොමද දකින්නේ මාස්ටර්ගේ උත්තේජ ගුණය? දැන් ඒකේ මේ විශ්වාස කළ සහ නොහැකි දේවල් දෙකක් තියෙනවා මේ. විශ්වාස කරන හැටි දේවල් වල සාක්ෂි දෙන්න මට අපිට කියන්න. පළවෙනි කාරණාව තමයි දැන් මම සංගීත හදාලා නැහැ කවදාවත්. මම පුදුම සංගීත රසිකයෙක්. මට සංගීත ඇහෙන හැමතිස්සෙම. දැන් පිටපතල් ලියන්න ගියත් දැනට වෙදදී අපි සංගීතය ඇහෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපේ ඇහිච්ච සංගීතය වෙරගෙඩට කියන්නේ කොහොමද? අපි දැන් ඔය සුවර පස්තාරවත් මොනවා උලකක් දන්නේ නැහනේ. දැන් මේක විද ධර්ම જાතියෙන් කියනවා. අස්ත එයාගේ දැන් මේම ඒක වෙන කතාවක් කියනවා. කියන්නේ තමයි මම අදර ඒක අහගෙන ඉඳලා ඒක උඩ ඔය ගවල්ට ගහනවාද? ඕ අදාළ කරනවා. ඊයේ ඔය අර අර ඔය ඔය බොන්නේ නෑ ඒවත් තියෙනවා. අවශ්‍යයි තියෙනවා. ඉතින් ඒක ඒව තමයි කියන්නේ. හැබැයි දැන් දැන් දවසම ඕක අහන්නේ දැන් හැබැයි දැන් යා ඇවිල්ලා පියානෝ ගලක වාඩි වුණාට පස්සේ එයා අර පළවෙනි මේ කෝඩ් එක අල්ලපුනම මට දැනෙනවා මගේ බඩු හරි කියලා. ජකදල්ල ගැපේ මොරණාත් එක නම් ඔන්න අතන කියලා ගැව් හැටි අරක තමයි එන්නේ. දැන් මම කියන්නේ මේක මට ඇත්තට විශ්වාස කරන්න මම කියන්න පුදුමාකාරයක් දෙනවා. දැන් මාස්ටර් චෝදනාවක් තිබුණා මාස්ටර් මේ සම්භාව්‍ය සංගීත හොරගම් කරනවා කියලා. හරිද? දැන් මම මේ මේ කතාවේ මා මූලික මුත්‍යාවක් තියෙන එකට ඒ විශ්මය නිසා හදාගත්ත කතන්දරයක්. දැන් මේක උලන්න බෑ සමහරවිට. කරේන මේක හරි තිබුණා මෙහෙ තිබුණා එහෙ තිබුණා කියලා කියනවා. හරිද? දැන් ඇත්තටම මේකයි. දැන් මේකට හොඳම සාක්ෂියක් තියෙනවා. මොකද මේකට අවසර මිලිස් මහත්තයා ඉන්නවා. සමන්ත පෙරත් තාම ඉන්නවා. ඒක සංගීත සම්මන්ත්‍රණ ඉන්නවද නැහැ. සාදුරු ඉන්නවා මේ ඇති හැමදාම සංගීතඥයෝ. ඔය දඩබස්සාමානේ මේ අවසාන මේ තේමාගීතය. දැන් තේමාගීතයක් ඇත්තටම තිබුණේ නැහැ මුලදී. දැන් මාස්ටර් රෙකෝඩ් කරලා යනකොට මට හිතුණා මම කුලි වැඩ කරලා ඉන්නේ. හරි මෙතන නෑ එන්න ඕනේ තීම් සෝංගයක්. දැන් තීම් සෝංගයක් නෑ කියන්න වෙලාවක් නැහැ. මගල ගෝලෙලා කලු තියෙනවා. දැන් ස්ටුඩියෝ එක හයට බාර දෙන්න ඕනේ. ඊට පස්සේ ඊට පස්සේ යනවා ආයෙ ගෙවන්න ඕනේ. ඒ ගෙවනවා කියන්නේ පොඩි කතාවක් නෑ. දැන් පැය භාගයේ මේ මම මාස මාස දැන් මට මේක මෙහෙම බලන්න පිස්සක් කොහෙද නැන්නේ. මම මේ මොකද මම මේ කවි දෙකක් තියෙනවා. මොන කවි? ඔබ මේ කෝල් මුර කවි කියන්නේ. ඌ බලන්න ඌ දැන් සාමාන්‍ය ඔබ දන්නවනේ දැන් සංගීතය පිටිකට කරන්නේ ඉතලා ට්‍රැක් එක ගහලා ඒක තියෙනවා ඊට පස්සේ නේ අනවන ඒක බුත් කරන්න වෙලාවක් නැහැ මට ගොඩා මේ අහන ඔය ඔය කියන්නේ ඔක තාලේ කවි තාලේ කියන්නේ මම කොයි කර කවි කියන්න පුළුවන් <laughs> මම කවි තාලේ කිව්වා ඒක එකපාරට ඇහුවේ අපේ දුන්කාරියා අපේ දැන් නේ කියනවා හින්දු කියන්න බෑ මට <laughs> දකින්න ආදිවිසිය වගේ වෙලා හින්නේ ආදි වශයෙන් ඒල තමයි ඇති සංගීතය සහ ගායනය එකවරම අර පරලම ක්‍රමයට එකවරම ප්‍රතිගත කරනවා. ඒක කර කර වැරද්දොත් අය මුළු වෙන්නේ නැහැ. ටේක් 1 ටේක් 2 ඒක හරි ගියා. මම කියන්නේ යන්නේ ඒක නෙවෙයි. දැන් බලන්න මම දන්නා මේ ක්ෂණේ මේ පිට කාලයක් තුළ මේ මේක සිද්ධ වෙනවා. තාම පිට කාලේ බලන්න. මම බයතේ පිට කාලයක් තුළ බලන්න සිද්ධ වෙලා ඉවර වුණා. මට දැනලා ඉවර වුණා. දැන් මේක ධර්ම සාමාන්‍යයේ මේ විකාශය වෙනකොට ඔය මම හිතන දිවෙන පත්තරේ දැන් මගේ කතුරුතුමාට එනවා මේ ලියුමක් දරදාන මාලිගාවේ තාම මට නෑ මහත්මයාගේ නම ඔය ආවතේ බාරව ඉන්න වැඩගත් මහත්මයෙක් මේ දරදාන මාලිගාවේ අදත් තියෙනවා සමහර මෙලඩිස් මේ පිටරට දෙන්නේ දේවල්. يعني මාලිගාව ඇතුලේ සංරක්ෂණය කරලා ඔය හිතන්නේ නැද්ද? මට ඒගොල්ලෝ කිව්වා මම කියලුවා මේ මේ මෙලඩිස් අපි විදේශ පොලිතික මහත්තයා සංගීත පරිශන කරන කාලෙවත් දුන්නේ නැහැ කියලා. ඒක ඒවා අපි ඒවා ඒවත් පරිශන කරලා දුන්නේ නැහැ. කියනවා දැන් මේක ඒ වගේ දෙයක්ද? ඒ එහෙමද ඉතින් මේක මගේ දෙයක් කිව්වේ මේක පුදුමයි. අපි දන්න කවුරුද ඒක කවුරු කියලා කියන්න දෙයක් එහෙම කියන්නේ නැහැ. මේ මහිමයට ස්තුති කරලා ඕගොල්ලන් පුදුමයි. කේපදාස මාස්ටර්ටයි මටයි ගාන්න සුමසේකර මම කතුරු වරය කාලේ අපිට එන්නකෝ ඒක අසන්න දෙන්නේ ඔරිජිනල් කාටවත් දෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ ඒක හරිම මේ. හරිම දුර්ලභ සිද්ධියක්. ඊළඟ තමයි රුසියන්ත මැග්නසීමා රිසර්ච් එකට ගියා නැකද ජර්මනි නාට්‍ය කලාව සම්බන්ධයෙන් නාට්‍ය පාඨමාලා රංග කලා පාඨමාලාවකට එහි මූලදිර ඇට වෙයි අපි කේක අටල්ලා හිටියා ඉතිෝපියාවේ කොල්ල දෙන්නෙක් හිටියා යුකෙන් කොල්ල දෙන්නෙක් නාට්‍යකරු දෙන්නෙක් අපි රැදී වරෙන් බැල්ලෙන් බීලා අපි මේ පාරේ අයිබේල ඔදි රැදී යනකොට කියන්න මේ මේ මෙතන කියන්න බලගත්තා අර හොඳ නෑ na na na na na na That's all. What the back is? That's how many you are? Now, I am that. ඒක වගේ ඒක ලගේ දෙයක් ගන්න. දැන් බදලට දැන් මේ දැන් මම කියන්නේ දැන් මේ මේ වගේ දේවල් මාස්ටර් වෙලා තියෙනවා. ඒක ප්‍රශ්නේ තමයි මෙන්න මේ විශ්ව ඥානයක් ඇසුරු කරනවා. ඔහු අස්පර්ශනීය දෙයක් තියෙනවා අපිට අල්ලන්න බැරි. ඔහුට පුළුවන්. එහෙම එහෙම මේ විශ්වයේ තිබෙන මොනවා හරි එයා හරියට මේ ටියුන් වුණා මාස්ටර්. මේ මූඩ් එක මම දන්නවා හරියට ඔය ගන්න. ඒ වෙලාවට ඔහුට එනේවා ඒවා මේ විස්තර කරන්න බෑ. ඒක සංගීත විද්‍යාවෙන් හෝ සෞන්දර්ය විද්‍යාවෙන්වත් මම හිතන්නේ ඒක විස්තර කරන්න බෑ. ඔහු ඉතා අපූර්ව ගණේ. අපූර්ව ගණේ සංගීතඥයෙක් වගේ ඔන්න ওই කාරණාව නිසා. දැන් ඔහු සංගීතය විෂයක් විදිහට එහෙම නැත්නම් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් නැතිදුවා කියන එක සතමහලට වඩා නමක්. මොකද ඒ ජීව වැඩක් නැහැ. අපිට කියන්න බෑනේ මේ. ඒක කියලා යන්න බෑනේ. රජෝ එහෙම වෙන්නේ නැහැ. ඒක දුක දරේ. හැබැයි ඔහුට අවශ්‍ය උනේ නැහැ. හැබැයි ඔහුට නොවුණාට. අර දැකන්නේ මම සිද්ධ පිළිගන්නවා. මගත් මම දැන් ටීෂන් එකට දාගෙන ඉන්නේ සංසාරගත මගේ විශ්වාස කරනවානේ. විශ්වාස කරනවා ලංකාවේ. මම ලංකාවේ ඉස්සරහ මම මැරලා උපදිනවා ගමන් ඉස්සරහ. මට පස්සේ නැහැ. වගේ මේ මේකට බසගෙන නැගි. ඉතින් ඒ ඔහු මම හිතන්නේ ඒ සංසාරේ එකතු කරගත්ත දේවල් නෑ. වරක් අමරදේවිලුත් ඔය ගැන කිව්වා. 50 වෙනි සමරුම ඔස්සේ මම හිතන්නේ අමරදේවයන් කියනවා කේන දාසයන්ට විභාග මේ අහත්තේ පාස් කරන්න විභාගයක් නැතුව යනවා. මක්නිසාද? ඔහු පෙර ආත්මවල ඒ සියලු විභාග සමත් කර අවසන් නැහැ. අපරදේ කියන්නේ. හොඳයි. එහෙම ප්‍රමාණවත් අපිට ඔහු කවුද කියලා රූපයක් හදාගන්න. අපි ඊළඟ ගැයීමට යන කලින් කියන චරත්ඥා හඬ ඌ හඬ සොයාගැනීම හඬ ඇතුළේ තිබෙන හඬවල් හඬේ අපිට අහුවෙන්නේ නැති අපිට පේන්නේ නැති අපිට දැනෙන්නේ නැති දේවල් ඌ හඬෙන් සොරා ගත්තයි. සමහර ගායකයන් හඬ හොරා ගන්නවා මේක. කොහෙන්ද මේ හඬතානයන් ගන්නවා? දැන් ඔබ ගායනා කරනා වූ ගීත බොහොමයක් තිබෙනවා. ශිල්ම චිත්‍රපට ගීත. ඒ ඔබේ හඬ අපි වෙන ගීත වලින් නොවසන මට්ටමේ තැනකට ඔබව රැගෙන යනවා. ඒ හඬ භාවිත කළ විදිහ සහ ඊළඟ ගැයීමට අපි යමු හිමම. මම හිතන්නේ මේ දැන් හැම ගීයක්ම එකම කෙනෙක් ලවාව ගැහුව ගන්නෙත් නෑ. එතුමා දන්නවා කා ලවාද මේ ගීතේ ගැහුව ගන්න ඕනේ නැන්නේ කියලා. එතකොට ඒ විදිහට දැන් එකපාරක් හඬක් ඕන කියලා මේ මට ඕන මේ මෙහෙන් එන අඩක් කියලා බඩ මිරිකකදී හිටියේ. බඩමිල්ක දැන් කියන්න කිව්වා. <laughs> මට ඒක පැත්තකින් ඉතින් බඩමිල්කගෙන එහෙම රිදෙනවා මෙහෙම කිසි. <laughs> මේක කියෙන්නේ නැහැ. ඊට මම කිව්වා මම පුළුවන් තරම් උත්සාහයෙන් මේ කියන්නම් කියලා. පස්සේ ඉතින් මෙහෙම කරගත්තාම උගුර යටින් එන්නේ ආද. <laughs> අන්න එහෙම එකක් තමයි ඕන කියලා කිව්වා ඉතින්. ඒ වගේ කොහොම කොහොම හරි ඔන උත්තරගතයකින් හරි එස්ම ගන්න අය වැඩි. ඉතින් කියන්න ඕන තැන් ඉතින් අපිට කියා දෙන මේ මේ ආකාරයෙන් තුනයි කියලා. ඉතින් උස්සඟින් ඕන නම් එහෙමයි සාමාන්‍ය විදිහ නම් එහෙමයි මුරුදුවට ඕන නම් මේ විදිහටයි මේ මේ කියලා මෙහෙම කියන්නේ කියලා කියලා දෙනවා. ඒකම තමයි ඒකම ඒකම ශිල්පියාගෙන් ශිල්පියාට දන්නා කොහොමද ගන්න ඕනේ කියලා. අර කීවේ ඒ පුද්ගලයා තුළ ඉන්න කෙනා කියවලා තියෙන්නේ. ඒක තුන දන්නවා. මෙයාලව මේ වැඩේ ගන්න පුළුවන් කියලා. නැත්නම් ඒක හැම එකක්ම දෙන්නේ නැහැ හැමෝටම. ඒ නිසා හිටලා ආයාසයෙන් අපටත් එකක් කියනවා ඒ වගේ. හොඳයි අපි එසනම් මීළඟ ගැවීමට එකතු වෙමු. ටීම් ජයරත්නන් සමග ගානක් කරන්නට අද ගානින් එක්වන්නේ චිත්‍රු පාටලේ. හෙමින් සරේ පියාවිදා සුදු කයලේ පිනිදු ඇතිරින් කලාර විසිතුම් සියුතුම් සුදු කයලේ පිනිදු ඇතිරින් විලක් නම් යය විලක් වනන කරේ පියා විදා සුමුදු කයලේ නිනිදු ඇතිරෙන්නේ පලාවිත් සිතුම් සියුතුම් සුමුදු කයලේ නිනිදු ඇතිරෙන්නේ අත් සුනුහුරමින් අත් වී නින්නය සුකුෂ්ඨිත වේ සිහින් හඬකින් මහද අමතයි උදාහරවා අවුරු සිරියයි හෙමින් සරේ පියා විදා උඹු සයනේ සිනිදු ඇතිරින්ෙන් පලා විචිතුම් සියුතුම් උඹු සයනේ සිනිදු ඇතිරින් බොහොම ස්තුතියි. දක්ෂිණතර මහත්මයා. මෙතුමිය හොඳ කතාවක් කිව්වා. මේ පොළොවට අපිට මේ ඔහුගේ නිර්මාණ බර වැඩි කියන කාරණා. තාක්ෂණය කියන සීමාකාරී සාධකය. මූල්‍ය කියන සීමාකාරී සාධකයත් එක්ක ඔහු අපිට මෙතනින් හා සීමාවෙහි රඳවන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. මොකද ඔහුගේ නිදාණය වගේ චිත්‍රපටයන්හි තේමා වාදනයන්, ඒ සංගීතයන් ජාත්‍යන්තර ගැයීමට පවා පාත්‍රලා තිබෙනවා. කොළු හදවත තේමා වාදනය. ඔබ හිතන විදිහට කේමදාසයන් ඒ කළ නිර්මාණයන් අපට බර වැඩිද? එහෙම නැත්නම් ඔහු ඇයි අපිට එතනින් හරිය ගෙන යන්න බැරි වුණේ? මොකද්ද හේතුව? ඒ කියන්නේ ඔහුගේ පරාසය එතනින් හරිය පුළුල් නොවෙන්න මොකද්ද උන හේතුව? විමර්ශනය කරලා බලන්න වටින ප්‍රශ්නයක් හිමානන්ද. මිත්‍යාවන් ගොඩක් ওই ප්‍රශ්නේ වටේ කරකැවිලා තියෙනවා. එකක් තමයි මේ ආර්ථික ප්‍රශ්නය. අපිට සල්ලි නැති හින්දා අපිට ජාත්‍යන්තරයට යන්න බෑ කියලා. එහෙම නැත්නම් අවස්ථාවන් පිළිබඳ ප්‍රශ්නය. මාස්ටර් කියන්නේ වෙනත් වෙනත් දෙයක්. මාස්ටර් ප්‍රශ්නට උත්තර දුන්නා. ඒක හරියම වැදගත්. ඒක තෝරා බේරා ගත්තොත් මාස්ටර් කියන්නේ කිසිවක් නෙමෙයි. අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නය. අධ්‍යාපනයේ සංගීතය පිළිබඳ අධ්‍යාපනය පිළිබඳ මාස්ටර්ට විශාල ගැටලුවක් තිබුණා. අපි මෙතෙක් පුරුදු වෙලා ඉන්න සංගීත අධ්‍යාපන ක්‍රමය මාස්ටර් ප්‍රතික්ෂේප කරනවා. මාස්ටර් කියන්නේ අපිට ජාත්‍යන්තරයට ජය ගන්න බැරි මේ අපේ නිර්මාණශීලීත්වය අඩුවක් නෙමෙයි. අපිට මේ එහෙම ආර්ථික ගැටලුවකුත් නෙමෙයි. ඒ ඔක්කොම ජය ගන්න පුළුවන්. අපි නිවැරදි අධ්‍යාපන රටාවක නැහැයි කියන්නේ. ඒ කියන්නේ ප්‍රධාන කොටම දැන් හඬ හඬ කියන කාරණාව දැන් PMI බොහොම පැහැදිලිව කිව්වනේ කොහොමද මාස්ටර් මේක අල්ලගන්නේ කියලා. එතකොට දැන් මේ හඬ ප්‍රක්ෂේපණය, හඬ බිහි කිරීම, හඬ ස්වරගත කිරීම, හඬ හැඟීම් බර කිරීම, එය සංගීතවත් කිරීම. මේ කියන සමස්ත කාරණා මේ ශරීරය විසින් කරන්නට ඕනේ. ඒකෝර ඒක වෙන දේව වරමකින් වෙන්නේ නැහැ. ඒක වෙන ගුරු වරණකින් ගුරු ඇසුරකින් වෙන්නේ නැහැනේ. මේක විද්‍යාත්මක කාරණාවක්. මාස්ටර් මේ බඩ ගැන කියන්නේ ඉතර ඇයි? මාස්ටර් දන්නවා මහා ප්‍රාචීර පේශියේ ළඟින් තමයි මේ අපේ මයින්හම තියෙන්නේ කියලා. උර කුහරය සහ උදර කුහරය වෙන් වෙන්නේ මහා ප්‍රාචීර පේශින්නේ. මේක තමයි අපේ මයින්හම. මේකෙන් තමයි හුලඟ ගන්න. මේ හුලඟ හරියට තිබුණ නැත්නම් මේ හරහා එන වායු ධාරාව නිෂ්පල වායු ධාරාවක් වෙනවා. ඒක හරියට මේ සොර තන්තු හරහා සොරගත කරන්න බැරි වෙනවා. මේ මාස්ටර් කියන්නේ. දැන් හොඳ උදාහරණය මාස්ටර්ගේ සින්දු කියන්න පුළුවන් හිමානන්ද මාස්ටර් ප්‍රැක්ටිස් කරපු වොයිසස් වලට විතරයි සමාවෙන්න. ඒක හැමතැනම ඔප්පු වෙනවා. දැන් ප්‍රදීපා ඒ සින්දු තාම කියනවා මේ විදිහට. දුවිලි ගීතය දුවිල්ලක් වෙනස් නොවි ප්‍රදීපට කියන්න පුළුවන්. ඉන්දිකාට කියන්න පුළුවන්. ඊම් ජයරත්නට කියන්න පුළුවන්. මේ චිත්‍රූ වගේ අලුත් හොඳ හඬ පෞරුෂයන්ට අනේ මාස්ටර් කෙනෙක් නැහැ. ඒක යා මාස්ටර් වෙන්නේ. වෙන මාස්ටර්ස්ලා නැහැ. මේ හඬ එතුමන්ට හමු වුණා නම් එතුමන් මේක ප්‍රක්ෂේපණය කරන විද්‍යාත්මක ක්‍රමවේදය කියලා දෙන්නේ. ඒක කියන්නේ මේ ඒක සිලබස් එකක් නෑ මාස්ටර්ත් ඒක ලියලා කියලා ගියේ නෑ. මෙන්න මෙහෙම කළොත් 1 2 වැඩි කරොත් මෙච්චරයි එහෙම එහෙම මාස්ටර් ලියලා තියලා කියන එහෙම ලියලා තියන්න බෑ. මාස්ටර්ගේ අර බණ බණ අඬ ගෑම් වල මාස්ටර්ගේ කෑ ගැහිලි වල කොණ්ඩ ගලවා ගැනීම වල තමයි මේ ක්‍රමවේදය තිබුණේ. ඒක මේ මාස්ටර්ව අසුරු කරපු මේ ඉන්දිකාලා ප්‍රදීපලා අපි දන්නවා. මම මේ සියල්ල හොඳින් නිරීක්ෂණය කරමින් එතුමන් ළඟ හිටපු කෙනෙක්. ඒ නිසා නිවැරදි හඳ පෞරුෂය කොහොමද ප්‍රක්ෂේපණය කරන්නේ? දැන් මේකට මම උදාහරණයක් කියන්නම්. මාස්ටර් කරපු දේවල්. දැන් මානසවිල. ආ මානසවිල ලංකාවේ පළමු වෙන ඔපෙරාව. නේ ඒ ඔපෙරාව ඒක ඒ ඔපෙරාවක්මයි. ආ ඒකට විරුද්ධව නොයෙක් කැරලි කෝලහල සිද්ධ වුණා. මේ අපේ රටේ මාස්ටර්ව තේරුම් ගන්න බැරුව බොහෝ දෙනා කෑගව අන්න හූ කියන වගේ කිව්වා. ආ ඒ ඒ ඒ මාස්ටර්ට විරුද්ධ වෙච්ච විරුද්ධ විරෝධාකල්පවල හඳ මාස්ටර් ගහන හඳට වඩා වැඩි වුණා අපේ රට එහෙමනේ පොඩි රටක් වුණාට මේකේ හොඳට වඩා නොහොඳනේ කැමති හොඳ හොඳ කියන කෙනාට තමයි මේ ප්‍රචාරය හම් වෙන්නේ හැබැයි අපි හරියටම ගත්තොත් මාස්ටර් මේ මේ සුප්‍රානෝ කියන වොයිස් එක ආ මේ එතකොට ඇල්ටෝ සුප්‍රානෝ ආ මේ වොයිසස් වෙන් කරලා හඳුනගෙන ඒව වලට ඒ ඒ හාමනේ දීලා ඒක මේ හැංගීම් බරව සහ ප්‍රාසංගිකව මාස්ටර් දැඩි ලෙස විශ්වාස කරන දැක්වා ප්‍රාසංගික බව. ඒකට හේතුව ජයන්තල දන්නවා දැන් මම ජයන්ත කිව්වේ මෝරණාත්ටි මේ කොහොමද මාස්ටර් මේක අපි ප්‍රායෝගිකත්වයේ දරන්නේ කියලා ඔහු වේදිකාවේ හිටියන්නේ. ආ එතකොට සත්‍යාංගනී වේවා මෝරා වේවා මේ හැම නාටකයකම මාස්ටර් මේ චරිතත් එක්ක ගැවසෙන්නේ. ඒ චරිතවල හඬ පෞරුෂයන් මාස්ටර් මෙහෙම බ්ලෙන්ඩ් කරනවා. එතකොට ඒ ආපු ගමනේ මම දකින මාස්ටර්ගේ උත්තරම නිර්මාණයක් තමයි පිරිනවම් මංගල්‍ය. ඒක උත්තරම නිර්මාණයක්. ඒක නායි වචන දෙකක් නෑ. මොකද පිරිනුවම් මංගල්‍ය ලෝකෙ කොහෙවත් පහළ නැහැ. කැන්තාතාව කියලා එක හැඳින්වුවාට ඒක මේ භක්ති අභ්‍යාසය. ලාංකේය සංගීතමය භක්ති අභ්‍යාසය. මෙහි පළමු ප්‍රකාශනය මේ ඉන්දිකාලා විශාල වෙහසක් දරලා විශාල පිරිසක් මේක ඉදිරිපත් කරපුවාම ඉන්දිකාට මතක ඇති රුසියානු ඔපෙරා ගායිකාවක් මට ඒකේ නම මතක නැහැ. රුසියානු ඔපෙරා ගායිකාවක් ලංකාවට රෂියන් කල්චර් එකේ මාස්ටර්ගේ මේ පිරිනුවම් මංගල්‍යයේ ප්‍රසංගයේ රිහර්සල් එකක් බලන් හිටියා. ඈ දුගුණ දුගුණ කඩිනමින් ආවේ පරක් වෙලා අපේ පාරවල් වල ගැටලුවක් නිසා පරක් වෙලා දුගුණලා මාස්ටර් සමා වෙන්න කියලා දැන් ඉඳගෙන බලන් හිටියා මම බලන් හිටියේ අය දිහා ඉතිරි අස්තෙන් මම බලන් හිටියේ ඇගේ හැංගීම් කොයි වගේද මේක අයියෝ මෙයා මොන කැන්ටාටාද කියලා එයාට හිතෙන්න පුළුවන් එයා එයා මේ ඉන්නේ ඉතාලියේ ඉඳලා ප්‍රොෆෙෂනල් ඔපෙරා සිංගර් කෙනෙක් එයා මේව බලන් ඉන්නවා. එයා දන්නේ මෙලෝඩියක්. මොකද ඊට කලින් මාස ලෑස්ති කරලා තිබුණා රුසියානු භාෂාවෙන් ඇයට තේරුම් කරලා දෙන්න මේ පිරිනොම් මංගල්‍ය කියන්නේ මොකද්ද? අපේ බුදුහාමුදුරන්ගේ පිරිනොම් මංචකය පිළිබඳ අපේ අතින් ලියවිච්ච මේ භක්ති කාව්‍යයක් මේක කියන එක කියා දෙන්න මේ රුසියානු භාෂාව දන්න ප්‍රවීණෙක්වත් යන් හිටියා. හැබැයි අර එතුමියට එන්න පරක් වුණා. මාස්ටර් කේන්තියල එහෙම පරක් වුණා. රුසියානු අගමැතිණිය ජනාධිපතිණිය ආවත් ඒ එතුමා ඉන්න රැඳෙන්නේ නැහැ. ඔන්න පටන් ගමු කියලා. පටන් ගන්නකොට තමයි එතුමිය ආවේ. ඒ නිසා ඇය දන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ. අර කිසිම තේරුමක් නැහැ. ඇය බලාගෙන හිටියා. මම හොඳට දකිනවා ඇගේ මස් පිරු නලියන්න ගත්තා. ඇගේ ඇහැට කඳුළු පිරෙන්න ගත්තා. ඇට ඇඬෙනවා. ඇය වහාම තෙත මාතු කරමින් මේක බලන් හිටියා. ඉන් පස්සේ ඇයට කතා කරන්න අවස්ථාවක් හම්බ වුණා. ඇය රුසියානු භාෂාවෙන් කතා කරපු දේ අර පරිවර්තක සිංහලට පරිවර්තන කළා. ඇය කියනවා මම මේ කිසිම දෙයක් දන්නේ නැහැ සමා වෙන්න කියලා ඉක්සලාම කිව්වා මේ මාර්ග පද පදයක් නිසා එන්න බැරුව ගිය වෙලාවට සමාන මම කිසි දෙයක් දන්නේ නැහැ හැබැයි මට මේක අහන් ඉන්නකොට ඇඬෙනවා බුදුහාමුදුරුවෝ ගැන දන්නේ නැහැ. මේකේ තියෙන බුදුහාමුදුරන්ගේ පිරිනම් මංචකයේ වේදනාව කියලා දන්නේ නැහැ. මේ මාස්ටර් එක මේක ඇතුල් කරලා තියෙනවා. මේක වචනයක්වත් තේරෙන්නේ නැහැ. පිරිනම් මංගල්‍ය කියවනකොට ඒ රුසියානු කාන්තාවට නෙමෙයි මේ සිංහල අයටත් ඒක තේරෙන්නේ නැහැ. මාස්ටර් එකේ වචන ගැන ඒතරම් හිතන්නේ නැහැ. මාස්ටර් හිතන්නේ වචන කරකෝලා ඒ ඒ මෙහෙම හැඟීමක් ෆීලිං එකක් දෙන්න හදන්නේ. ඇය කියනවා මහා මොකද්ද පාළුවක් මොකද්ද වියෝවක් දරාගත නොහැකි වියෝවක් මට දැනෙන්න ගත්තා. ඒ නිසා මට ඇඬුණා. ඉතින් මාස්ටර් නිවැරදිනේ. ඊළඟට ඇය කියනවා මම තව දෙයක් දැනගත්තා. ඇය කියනවා මම මෙතෙක් කල විශ්වාස කරගෙන හිටියේ ලෝකේ ගායනා කළ හැකි භාෂාවන්ට තියෙන්නේ මගේ භාෂාව විතරයි කියලා. ඒ කියන්නේ ඉතාලි භාෂාව. ඉතාලි භාෂාවට හැරෙන්න පුළුවන් භාෂාවක් ලෝකේ නැහැ කියලා මම හිතන් හිටියේ. අද මට හිතෙනවා එයා තාම කියන මගේ භාෂාව තමයි නම්බර් 1. මගේ භාෂාවට ගහන්න කවුරුත් නැහැ. හැබැයි ඒක කිට්ටුවට මෙන්න පුළුවන් භාෂාවක් මට අද හම්බ වෙනවා. ඒ මේ සිංහල භාෂාව. මේ මාස්ටර් නිසා. මේ සිංහල භාෂාවේ තියෙන සුගායනීය බව මාස්ටර් මේ ඇයට පෙන්වනවා. මේ එක උදාහරණයක් විතරයි. මේ හැම දෙයක්ම මාස්ටර්ගේ නිර්මාණ යලි කියවිය යුතුයි. භයානක දේ තමයි යලි කියවන්නේ කුමක්ද? ඒ ඔරිජිනල් ස්කෝ. ඒවා නැවත ගායනා කරනකොට අපි දකින නැවත ගායනා කරනකොට වෙනත් අනුකරණ වලට යනකොට මාස්ටර් වෙනස් වෙනවා. අනුකරණය කියන කාරණාව මාස්ටර් පැහැදිලි කරන්නේ මේ ආවර්ජනාත්මක අනුකරණය කියන ඇරිස්ටෝටලියානු පැහැදිලි කිරීමෙන්ම. ඇරිස්ටෝටල් කියන්නේ කලාව යනු ලෝකයේ අනුකරණය කිරීමයි කියලා ඇරිස්ටෝටල් කියන්නේ මේ අනුකරණය වනාහි ආවර්ජනාත්මක අනුකරණය. පැවැත්ම පිළිබඳ අනුකරණය. ඒතකොට මාස්ටර් කරන්නේ යථාවේසිත යථාර්ථයට මේ නිර්මාණයක් ඇඳවාගෙන යනවා. යථාව කියන්නේ කලාව නෙමෙයි යථාව කියන්නේ සිද්ධිය, සිද්ධ වෙන සිද්ධිය. හැබැයි ඒක කලාවක් බවට පත් වෙනකොට ඒක යථාර්ථය වෙනවා. real and reality කියන එක. reality කියන වචනයට වඩා යථාර්ථ කියන වචනේ ඒ කෝෂාර්ථය මේක තියෙනවා. යථාවේ අර්ථය. ඒක කලාකරුවෙක් පෙන්වන යථාව නෙමෙයි. යථාවේ අර්ථය. අර ජයන්ත කලින් කිව්වේ ඒකයි මේ. inner feeling. ඇතුලේ තියෙන දේ, නොපෙනෙන දේ හොයාගන්නවා කියලා මාස්ටර් කරන්නේ යථාවේ අර්ථය හොයාගන්නවා. ඒක යථාර්ථවාදී වෙනවා. මාස්ටර් එක පැහැදිලිව විශ්වාස කරනවා. යථාවේ සිට යථාර්ථයට ඇති දුරවනාහි సౌందර්ය විද්‍යාවයි කියන්නේ. මෙන්න මේ විද්‍යාව අප විසින් ප්‍රගුණ කළ යුතුයි. ඒක අම්මගේ පිරිත් එක පෙවෙන්නේ නැහැ. කුසලතාව පෙවෙනවා. කුසලතාව જાතියෙන් ජන්මයෙන් දිහි ශක්තියෙන් එනවා. හැබැයි ව්‍යුත්පත්තිය සහ සතතාභ්‍යාසය අපි ප්‍රායෝගිකව ලබන්න ඕනේ. එතකොට මාස්ටර් අහනවා කොහොමද ව්‍යුත්පත්තිය ලබන්නේ? කොහොමද සතතාභ්‍යාසය දෙන්නේ? ඒවා තියෙන අධ්‍යාපනය. අපිට තියෙනවද නිවැරදි සංගීත අධ්‍යාපනය? ඒ නිසා මේකට පැවැත්මක් නැහැ. මෙන්න අර්බුදය. ඒ නිසා මාස්ටර්ගේ නිර්මාණ ලෝකයට නොගියේ අපේ ආර්ථික ගැටලුවක් නිසා නෙමෙයි. හිමානන්ද කිව්වා වගේ ලෝකෙට යනවා. දැන් ඉන්දීය සංගීත විශ්ලේෂඥයින් ඇවිල්ලා මේවා පරිශීලනය කරනවා. අද ඔබ දන්නවද? මාස්ටර්ගේ සංගීත රචනාවන් අතර නිධානය නිධානය මියුසික් ට්‍රැක් එක අද ජර්මනියේ විශේෂිත සංරක්ෂණයකට ඇතුළත් කරලා සංරක්ෂණය කරලා තියෙනවා. හරි. සිනමාවට වසර 100ක් පෙරෙද්දී ලෝකේ පුරා තිබිච්ච ශ්‍රේෂ්ඨ නිර්මාණ 100ක් එකහො කරලා සංරක්ෂණය කළා. තාම විධිමත් තාක්ෂණික ක්‍රමයකට සංරක්ෂණය කළ අනාගතය දක්වා ගෙන යන්නේ. නිධානයේ සංගීතයකට අහු වෙනවා. එතන නිධානයේ මියුසික් එක හදපු හැටි මාස්ටර් කියනකොට ටන් ටන් ටන් ටන් ටන් ටන් ටන් ටන් ඒක ඒකට මේ පියානෝ එක නෙමෙයි ගහලා තියෙන. සෙන්තූර් රේඛාල් තිබිලා නැහැ. අර කැලණියේ සරසවි චිත්‍රාගාරයේ මහරෑ 12 ඉතර පහ වෙනකන් ඉන්න ඕනේ එකෝස්ටික් ටේප් කරන්න නැත්නම් පාර යන වාහනවල හෝන් සද්ද ඇහෙනවා. ඒක ඕම් තත්ත්වයක් ගියොත් ආයෙත් ඒකයක් ගන්න ඕන. එතකොට මේ පියානෝ එකේ මේ ලෑල්ල ගලවලා අර කීස් වලින් ඇතුළට යන වයර් ටික තියෙන ඒ වයර් වලින් තමයි ගහ තියෙන්නේ. ටින් ටන් ටන් ටන් ටන් ගාලා. ඉතින් ඒ ඒ දුප්පත් කරන්නේ. අපි අද ලෝක ජයග්‍රහණය කරනවා. අර දුප්පත් කරන ලෝකයේ හොඳම සංගීත නිර්මාණයක් බවට ජයග්‍රහණය කරලා තියෙනවා. දුප්පත්කම ප්‍රශ්නයක් නෙමෙයි. නිර්මාණාත්මක පොහොසත්කම ඇත්නම් දුප්පත්කම වහන්න පුළුවන්. නිර්මාණාත්මක පොහොසත්කම ගෙන යන්නට විධිමත් විද්‍යාත්මක අධ්‍යාපන ක්‍රමයක් ඇත්නම් මේක ලෝකෙට ගෙන යන්න පුළුවන්. තවමත් අපේ රටේ විධිමත් නිර්මාණාත්මක ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් නැහැ. මාස්ටර් මැරෙන තුරාවට කිව්වේ මේ කාරණා. තාම නැහැ. මාස්ටර්ට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පත්වීමක් ලැබුණම ඔහු කෙටි කාලෙකින් මේක වෙනස් කරන්න කියන මොකද කොහොම වෙනස් කරන්නද අපේ රටේ. අපි මීළඟ ගැයුමට යන්නේ. අද අන්දරට මවන්නේ නව සංගීත සංයෝජනය සහ සංගීත අධ්‍යක්ෂණය කරන නාලකාංචන ඔහු ටිකක් රෝගාතුර වෙන්නේ අද. කෙසේ වෙතත් අර ඔබ කිව්ව කතාවක් තිබ්බා. උඩ කේන්ති යනවා වගේම ඉක්මනට සංවේදී වෙන පුද්ගලෙක් ඔහු අපි කේන්තියන් පිළිබඳ වෙනම මෙහි විද්‍යාව පිළිබඳව කතා කළ යුතුයි මාස්ටර් කේන්ති ගීතයන් හරි ජනප්‍රියයි මේ මාස්ටර් අඬපු තැන් කවුරුත් දන්නේ නැහැ මාස්ටර් දුක් වෙලා අඬලා දහ දුක් විඳපු තැන් කොහොමවත් ලියලා නැහැ හිමානන්ද මාස්ටර් කේන්ති කියලා බැනපු තැන් නම් හරි ජනප්‍රියයි මේ ඒ කේන්ති යන සයින් පසු කතාව ඒ කතාව කියලාම අද මටම මේ සංගීතය මේවා හම්බුනේ කියලා කියන්නේ මම ගුවන්විදුලියට එන්නේ ආනන්ද 1984 තුරේදී දුරදාස මාස්ටර් ඇලුස් මාස්ටර් ඉන්නවා. දුරදාස මාස්ටර් මේ ශබ්දාගාරවල ස්ටුඩියෝ 5 6 10 වගේ පටිගත කිරීමේදී මම බලාගෙන ඉන්නවා. ඒතර මම දකින්නේ පොඩි කාලේ ඔය තුන්වෙනි ආමේ ඔය ෆිල්ම්ස් බලලා ඒ ආපු සංගීතයට පිස්සෙච්ච මම හෙන්දාස්ස මාස්ටර් කියලා කෙනෙක් මෙහෙම ආපුවාම මට පුදුමයක් වුණා මේ ඒ චරිතය මට දැක්වීමට ලැබුණ නිසා. අධ්‍යාගාර වලට ඇවිල්ලා ඉතින් පටිගත කිරීම කරන අපේ ප්‍රවීණ වාද්‍ය ශිල්පීන් එක්ක සම්බන්ධ වෙනවා. එක්තරා දවසක ඉතින් මාස්ටර් අපේ අලුත් මල්ටි ස්ටුඩියෝ එකේ ආනන්ද පටිගත කිරීමකට ඇවිල්ලා මම ගිටාර් වාදනයට ආව මගේ පොඩි කොල්ලා ඉතින් මාස්ටර්ලා පිටත්තාම අපි කොහොමද කතාරුව මාස්ටර් කොහොම හරි පස්සේ ඒක දාන්නේ මාස්ටර් චින්තින් වෙලා තියෙන මාධ්‍යයෙන් චින්තින් වෙලා තියෙන්නේ. ඒ මාස්ටර් ප්‍රතිඥා කරනවා මම මේ කිව්වේ 2000 අම්පජතන් මාස්ටර් කිව්වේ මාස්ටර් අඬපතන් වගේ කියලා ඒ වගේ මාස්ටර් කේන්ති කියලා මාස්ටර් මාසකේ නිර්මාණ යානක බවර ප්‍රෝත්පාදනයේ ඉන්න තව කට්ටියක් වයින් අර කිව්වා මේ සංගීත ක්‍රමේ වයින් වලින් නිර්ගම නිර්ගම කියලා B flat මේජේකේ එකක් දෙනවා මාස්ටර් කරි මාස්ටර් ස්ටෝරිය දෙන්නේ කටින් කියන්නේ සම්බ්ලම් සම්බ්ලම් සම්බම් බම් බම් බම් සහහ පහහ දරගතව පානිසා පරිසා සදාරි දරිර සදාරි දදා කියලා කවුරුහරි ඒක ඉන්ස්ට්‍රුමන්ට් ඉතනයි ගහන්න ඕනේ. ඒක සොර කියන්නේ නැහැ මාස්ටර්. පොත සොරකා ගන්නවා ඒගොල්ලෝ. මම ඒක දැක්කා. මම බලලා හිතුවා මේක දැන් මට ඒ කාලෙදී අතර මනෝමය සොර කියන්න පුළුවන් කියලා. ඒත් මම බලලා මේ මලත් කියන්නේ මම දන්නවා මේ සොර කියන්නේ කියලා. එතකොට යාලකට කිව්වා බ්ලිප්පත් මයිලේකේ ඇර්ලි පැක් ගන්න කියලා. ඒත් මාස්ටර් අලෙන් වැඩි හැලුවා. මේ වැඩි සවුන්ඩ් මට එනවා පොඩි ඩිස්කෝඩ් එකක් වගේ මගේ දැනුම හැටියට මේ මොකක් හරි මාස්ටර්ට මේක අද මොන හරි මාස්ටර්ට වැරදිමද නැත්නම් අපේ අයට වැරදිමද කියලා මම හිතා ගන්නවා. අමරසේනට කරා. අමරසේනයි මේ එතන මේ මොකක්ද මම ගහන්න ඕනේ දැන් මෙතන ඇහෙන B flat minor මෙතන B flat major sound එනවා ආ ඒක පොඩ නාල කියලා ආසමේ නාලක හොයි හොයි නාලක අහන මේ මොකක්ද ගහන්න ඕ ඕ ඕ ඉතින් මම මේ ත්‍රිකෝෂ නෙමෙයි මේ සරල කී ගහනවාගේ ත්‍රිකෝෂ නෙමෙයි ඔය ඇඩස් කෝඩ් විතර ගන්නවා බම්බු කියලා මට කිව්වා ඉතින් ඇත්තට මේ වෙලාවේ මට මේ දැන් මේ කතා කරන මාස්ටර්ගේ වටිනාකම මේ කාලේ සංගීතයෙන් තේරුණාට සංගීතය අහලා පසු වෙලා හිටියට අර පුදුලි වශයෙන් අර මාස්ටර් වගේ තමයි මාත් මට කොයි තාරාතිරෝ පුදුලි තුනක් මට හිටියේ ඒ විදිහට පොඩි ප්‍රශ්නයක් කරන මම গিitar තිබ්බා. ඒකල මොකද වෙන්නේ? මාස කියලා දෙන්න මට කෝස්. මම කියලා දෙන්න මම දන්නේ නැහැ බ්ලම් බ්ලම් ගාවට. කියලා මම නැගිලා කියලා. ප්‍රෝග්‍රෑම් එක කැන්සල් වුණා අතරම දැස්සේ බලාගෙන ගියාම සිනමා වෝ නැතිනේ අකමැති සංජිකා බණාරණ මේ මහාවදී ඒ වෙනුවෙන් කරන මොකක්ද මේ සේවර කරන පරිසරණ. පරිසරණ කල්සොනා මම නිසා. ඉතින් ප්‍රවීණ වෙලක මොකද්ද? ආලක අවසරයි අයියෝ නාලක මොකද්ද මේ කරේ? වාරක මල්ලේ නායක ඇවිල්ලා කිව්වා නෑ නෑ දරුවා ඉන්න පොඩි කෙනා වගරෙන් ගන්න පස්සේ කිව්වා. ඊට ගියා මාස්ටර් පස්සේ අපි දෙකක් විතර කොහොම එනවා මාව දකිනොත් ඇරිලා යනවා. මාස්ටර් මට මුණ දෙන්නේ නෑ. මට හරිය අප්සෙට් දැන් මේ පස්සේ කල්පනා කරා මම මේ මේ වගේ දේවල් පිළිබඳව මොකද්ද මම මේ මේ ටිකක් කියලා. මම දැන් තැවෙනවා. දසන් දොරමගලාවේ මාස්ටර් මට කියන්න ඕන කතාවක් එන්නස මාස්ටර් කතා කරනවා. මට කියන්න ඕන අදහස් රටට මාස්ටර්ගේ කටේ කියනවා දොරමගලාවේ. මම කාගෙන්ද නම්බර් කාගත්තා දෙන්නස මාස්ටර්ගේ නම්බර් එක දෙන්නේ කියලා. ඒතර කොහේ මම ගත්තා 12යි 10යි කියලා. ඒ නිසා මොක මාස්ටර් මම නාලක මොක තමයි මාස්ටර් මම මේ මම දැනුවා නුර මණ්ඩලා ඔව් ඔව් මම කිව්වා මාස්ටර් මේ මගේ හදවතේ තිබ්බ හිතේ තිබ්බ දේ මාස්ටර්ට කතා කරලා විවිධ ප්‍රෝග්‍රෑම් එක ලයිව් කිව්වා. ඉතින් මම අවසානයේම සමා වෙන්න මගේ වරදක් වුණා මේ මට ඉතින් ඒක මම හරි අගේ පානා හරිද කියලා ඉතින් මම වුණා තමයි ආයෙත් ඉතින් මම වැරදිත් මාව දැකගෙන එන්න මේ අපේ මනස ආර්ජිත් මාව දාගෙන මාත් එදා තමයි මාස්ටර් යාළුවනේ ඊට පස්සේ මාස්ටර් වැඩවල සම්බන්ධ ලබලක් කියන රෙකෝඩින් ප්ලේ කළා නෑ තම දාන රජිත් මාව ගරු කරලා මට පළ කළා මාව දාගෙන යනවා හරි ඔය මොනහක් දෙයක් තියනවා මම කතා කරලා යනවා ඊට පස්සේ මට එක්තරා මගේ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයකට මාස්ටර් අවසාන කාලේ ඇවිල්ලා හිටියා. අමරසිංහ අයියාට නොමිනේට් වෙලා සම්මානය හම්බුන්නේ නැහැ. සංගීතයට මාව නොමිනේට් වෙලා හම්බුන්නේ නැහැ. හම්බුනේ වෙන යම් පාර්ශ්වයකට ඊට පස්සේ කෑ ගහලා මාස්ටර් මේ මොකද මේ කරන්නේ? මේ මම සිටි මාස්ටර් අසමුදුනා මේ. නෝර ඉන්න කාලේ ආයෙත් හැවි. මේ මොකද කරන්නේ? මේ නෝරට ගම්මෙන් හදි බ්‍රහ්මන්නේ නේ මම විරෝධ කරේ. අමරසිංහ ගම්මෙන් තිබ්බ පායනේ මේ කියන්නේ. මම කියන්නේ නැහැ කියලා කෑ ගහලා මාස මාව බලාගෙන බල ගියා ගියාම ඊට පස්සේ හම්බුනේ මාස්ටර්. ඉතින් අන්න මට කන්නේ මේ මම දැකපු මාස්ටර් දැන්වත් අපි වන්දනීය වන සංගීතකරුවෙක් ඒකේ එකක් නැහැ. මම මේ කෙටි මේ වචන දෙක කිව්වේ ඒකත් තම සිද්ධියක් තමයි මගේ ජීවිතේ ඉන්දාස් මාස්ටර් හම්බුනේ. ඔය එසේනම් මේ මතකත් එක්ක අපි ගැයුමට ආරාධනා කරනවා පණ්ඩිත අමරදේවන්. ඒ වගේම මගේ අනිත් ගුරුවරයෙක් පසු පණ්ඩිත අමරදේවන් උපාරයක් වේවා මාව ලොකුවට කරන් යමනේ මහත්තයාට උපාර වේවා මම මේ ගීතය නිර්මාණය කරන්න ගායනවා උගුරා බාධා තියාගෙන පොඩි පොඩි සිල්වතුන් තිබුත් සමාවෙයි मेरी सदा अगे हरी මාසු රායයන් ගීතදා අගේ පදින් මාසු රායයන් මාසු රායයන්

ප්‍රාහයයි දෙක කඳුයි රදී රදී මග තනියක ළඟ සිටි මහඟ කුසේ විහළුනි කිගිලු ඇසල්නි දෙහි ලා අගේ කදී පාසු භවයයි උසුව හසු මතු දැනේ ඇසුන්දල් අසවනා මත අගු දසී කුකේ මෙහි රා අගේ හදි වාසු තාවයයි Thank you. ඇගේ අලින් මාසු රාවයයි මාසු රාවයයි හොඳයි ජැන්සන් ශ්‍රී මහත්මයා කේමදාසන්ගේ සිංහල සිනමා සංගීතයට කළ මැදිහත් වීම. ඒ සිංහල චිත්‍රපට ගීත වෙනම නිර්මාණ යුගයක ඒකට සංගීතයට වැඩි බර තැබීමක් සිදු නොවුණු යුගයක කේමදාසයන් ඒ සිංහල සංගීතයට කළ මැදිහත් වීම. ඔබ කොහොමද දකින්නේ මෙරට සිනමා ගමන් මගෙහි තුන් සාධනීය වෙනස? මම පොඩ්ඩක් කියන්න දෙන්න ඔබ පළවෙනි ප්‍රශ්නේ සිංහල සංගීතයට කරපු මැදිහත් වීම කියන එකේ අර ජැක්සන් ඉවර කරමු දැනේ පටන් ගන්න මං කැමතියි අර මමත් සැලකන්නේ පිරිනන් මංගල්‍ය මම අහපු අපේ රටේ සංගීතයෙන් මට අහන ලැබිච්ච විශිෂ්ට වගේම උත්තර අවස්ථාවක් කියලා. දැන් ඔය මේ අත වශයෙන්ම මේ යුරෝපී ඉස්ලාම බෞද්ධ කැන්ටරාවක් නෙමෙයි බෞද්ධ මේ කෙටි ඔපරා එකක්. අපේ ඔපරෙට් එකක් කරලා තියෙනවා ගති කියලා මහා කවියා. අතවශ්‍ය මට මතක නැහැ ගති ජ්‍යොතිෂ කාලේ හිටපු කාලේ ඒක තමයි මේ වටේෙන් අපිට අහන්න ලැබුණ මේ බෞද්ධ සාහිත්‍ය පැත්තට එහෙම නැත්නම් බෞද්ධ සංවේදනයේ පැත්තට බටහිරින් අපට ලැබිච්ච විශිෂ්ට අවස්ථාව කියලා අහන්න හම්බෙන්නේ. මම කියන්නේ යන්නේ දැන් මේ අර ජැක්සන් කියවනේ අර මේක අහපු ඉතාලියානු ගායිකාවක් ඇට ඇඬුනායි කියලා. අද ස්වාමීන් වහන්සේ තියෙන හරි ෂෝක් කතාවක් මට කියන්න දෙනවා. කීම දාසයන් මගෙන් ඇහුව දවසක් ඔක මම කරන කාලේ දැන් මේ දැන් මේ මේක මහා පැත්තකින් මහා අපේ දුකක් පුතග්ජලායට. හැබැයි දැන් දෙවියන් මංගල්‍ය සඳහා වැඩ වාසය කරන්නේ රහතන් වහන්සේලා. දැන් මොකද්ද මේ රහතන් වහන්සේලාගේ ෆීලිං එක? අපි දන්නවා රහතන් වහන්සේලාට දුකක් කියලා හැඟීමක් ඇතිවන්නේ නැහැ සාමාන්‍යයෙන්. ෆීලිං එකනේ පස්සේ මනෝභාවය බාටපත් එක්ක. ඒතර එහෙම මනෝභාවයක් උන්වහන්සේලාට නැහැ සංවේගය කියලා මනෝභාවය. දැන් මේක හැබැයි මොකක් හරි එකක් තියෙනවා. ඒක අපිට තේරුම් ගන්න බෑ. <laughs> අසුද්ධිය අපි සෝවාන්වත් වෙලා නැති නිසා. හැබැයි මේ පොඩි කාලේ උගන්වපු දෙයක් මට මතක තිබුණා දහම් පාසලේ. රහතන් වහන්සේලා බුදුන් වහන්සේ පිරිනුවන් පානකොට උන්වහන්සේලාගේ සංවේගය උන්වහන්සේලාට ධර්ම සංවේගය පහළ වුණා කියලා. හරිද? ධර්ම සංවේගය. දැන් මාස්ටර් මේක ගත්ත මං හිතන්නේ මාර විදියට. මම දැක්කේ උදාසයන්ට කොහොමද ඒක දෙක අතර ගන්න පුළුවන්? ඒක ජීවදාස නෙමෙයි මේ සංගීතඥයෙකුට මේ යම්කිසි මානසිකත්වයේ එහා ගිහිල්ලා යම් දෙයක් ඒව කරන්න පුළුවන් අත්‍යුත්තම සහ විශිෂ්ට අවස්ථාවක් කියලා තමයි මගේ පිරන් මංගල වලකන්නේ. ඇත්තම මේක තරක් තියෙන මනස හේතුවක් දැක්ක උඩ ඇදලා යනවා. මම හිතන විදිහට නම් පිරිනිවන් මංගල්‍යයේ අවසානම කවි පන්තියේදී හැකි මේ ජන්සන්ද සිල් මහත්මයාට හැදෙන්නේ නැති කියලා එහෙම හැඟීමක් ඇති වෙන්නේ නැති කියලා හිතන්නේ මොකද ගායනා කරනකොට මුල සිට අග දක්වා ගායනා කරගෙන එද්දී බොහොම අපහසුවෙන් මේ කඳුළු සංගවාගෙන තමයි අපිත් ඒකට ගායනා කරන්නේ. ඒකට එක හේතුවක් විදිහට මම දකිනවා මේ මේ පිරිතේ නාදය පිරිතේ නාදය නාද සැකස් නොවුල් කරගෙන තමයි මේ කොටස නිර්මාණය වෙලා තියෙන්නේ. ආ Dambari ස්තුතියි දෙදෙනාට. මම කියන්නේ දැන් සංගීතයට යා හැකි දුර කොහොමද? එතකොට මේ අනිත් පැත්තෙන් අපේ මුළු සාමූහික විඥානයේ සහ සාමූහික අවිඥානයේ මේ දෙකේම තියෙනවා බුදුන් වහන්සේ පිළිබඳව මහා දරාගත දහයක මහා භක්තිය. කවදාවත් අපේ මම අපේ ධාතියෙන්වත් අපේ රටෙන්වත් කවදාවත් ඉවත් වෙන්නේ නැති අපි. දැන් මේක අපි අහගෙන බෞද්ධ ගීත ඒවල හරි කැමතියි. ඒ ඔක්කොම තියෙනවා. හැබැයි මම දැන් මේ තරම් බුදුන් වහන්සේගේ අවසාන චවරිකාව. ඊට පස්සේ බුදුන් වහන්සේ පිළිබඳව අපට ඒ සමුගැන්නත් හරිය පුදුමයිනේ. ඒක නැවත හම්බෙන්නේම නෑ ආපහු. දැන් අපි ඕකට සමුගැනීමක් අපි ඉස්සරහ කරන ආයෙ හම්බෙනවා කියලා. ඒ හම්බෙන්නේම නැති. ආයෙ නැවත කිසි දවසක අපිට උන්වහන්සේ දකින්න හම්බෙන්නේ නෑ. උන්වහන්සේ දකින්න හම්බෙනවා නම් උන්වහන්සේ කිව්වේ ධර්මයේ දකින්න. මාව දකින්න ඕන නම් ධර්මයේ දකින්න. දැන් මේ මේ මහා ගැඹුරු කාරණා පිළිබඳව මහා ප්‍රඥාවක් දැල්වලා මේ මේ මේ මේ මේ වැඩේ. මට තේරෙන්නේ ඇයි ඒක අපේ රටේ මිනිස්සු එච්චර ප්‍රයෝජන ගත්ත කියලා. මම අහලා තියෙනවා මේක දඹදිව ගිහිල්ලා කරයි කියලා. කේමදාස මාස්ටර්ගේ ජීවිතයේ අන්තිම නිර්මාණ කරන කාලේ 2007 වසරේ වගේ මේ රූපවාහිනී නාලිකාවක් මැදිහත් වෙලා අපි දඹදිව ගිහිල්ලා බුද්ධ කයාවේදී මේක ඉදිරිපත් කරා. සිතාර වාදනයේ නිහල් පෙරේරා සමග දිරුෂය රවින්ද්‍රනාත්. වයලින් වාදනය ෂෙල්ටන් විජේසේකර, මල්ශංක රත්නායක W ජයපාලි, ඉන්දුනාත නන්දසිංහ. කීබෝඩ් හසන්ත ජයලා සමග සුගත් හෙච්චාරච්චි. ගිටාර් විමල් ලක්ෂාන්ත කුරේ ප්‍රසාද් සිල්වා. තබ්ලා විදිත රණවීර ඔක්ටපැඩ් නරිදි චතුරංග සමග සිසිර ධර්මරත්න බටන්ලා වාදනය කළේ චාන්කෝවර. ලීඩ් গিitar වයමින් අද සංගීත සංයෝජනය සහ අධ්‍යක්ෂණය කළේ නාලක අංචන කුමාර. මාසයක වැඩ කළ වාදනය කළ ඒ වගේම අපේ ෂෙල්ඩන් අය මිහල් මේ මාස්ටර් එක වැඩ කළ උදවිය. ඉතින් ඔවුන් අපට බොහොම වටිනවා. බොහොම ස්තුතියි. අද මැදිරි සාය සම්සිරි වික්‍රමසිංහ සමගාතුල සිරි සපුතන්ත්‍රේ නාද සංකලනය කළ ආනන්ද පද්මසිරි තරුණ දිසානාගේ සමග සඳරුවන් ලියනකේ. අධීක්ෂණය කළේ බහතේ ජයතිලක, නිෂ්පාදනය කළේ මහර්ෂිලා ප්‍රනාන්දු. ශ්‍රී ලංකා ටෙලිකොම් PO TV channel 365 කණ්ඩායමට බොහොම ස්තුතියි. SLD PO TV විෂන් කොම් ප්‍රධාන විධායක නිලධාරී අජන්ත සෙනවිරත්නත්ම බොහොම ස්තුතියි. සහෘදෙක් මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්නට අපට හය දෙනේ ඔහු අතුරු කණ්ඩායම. බොහොම ස්තුතියි. මම හිමානන්ද රාජපක්ෂ අපි ලබන මාසෙත් මුණ ගැසෙනවා ස්වදේශීය රට අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රට. පුදුමට වාහන ගෙනෙන එක හරියට තරඟකාරී බිස්නස් එකක්. ඒ නිසා අපිට හැමතිස්සම තොරතුරු දැනගන්න වෙනවා. අද